91.7 91.9 ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවාවටයි. දැන් පිරවරු 8යි විනාඩි 8යි. ධර්මාන් ශාසනාව අද ධර්මාන් ශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ ගොතටුව දෝපත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී මාලිකා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කෙහෙල්වල නන්ද ස්වාමින්වයන් වහන්සේ.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 උදේසන ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව සඳහා සවන් යොමු කිරීමටයි මේ පින්වත් සෑම දෙනාගේම සූදානම. දායකත්වයේ දරන සදහැවත් පිරිස ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් යුක්තව අද දින මේ උතුම් පින්කමේ දායකත්වය ලබාගෙන ලංකා වාසී ඒ විතරක් නෙමේ ලෝක වාසී බණහන්ත කැමැති සදහවත් පිරිස වෙනුවෙන් උතුම් වූ ධර්ම දානමය පින්කමක් සිදු කරන්ට තමන්ගේ වටිනා දායකත්වය ලබලා දුන්නා. කෙනෙක්ට බණ ටිකක් අහන්ට සැලැස්වීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ධර්ම දානයේ හැටියට ඒ උතුම් ධර්ම දානමේ පින්කමක මෙබඳු දායකත්වයක් දරන්ට ඔයත්න් මැදිහත් වීම ඊ타ත්ම භාග්‍යයක් ඒ වගේමයි තමන්ගේ ජීවිතයේ ලද මහත් වූ වාසනාවක්. පින්වතුනි මෙතෙන් පටන් පුරා හෝරාවක තරම් කාලයක් මේ දේශනා කරන උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලෝකවාසී ඒ වගේමයි ලංකාවාසී ධර්ම ශ්‍රවණය කරන සදැහැති බොහෝ පිරිසක් ශ්‍රවණය කිරීම තුළින් ජනිතවන උදාාරතර පුණ්‍ය ශක්තිය අද මේ දායකත්වයේ දරන සදහවත් පින්වතුන්ගේ නමින් පරලෝසපත් වන්නට යෙදුණු ඥාතීන්ට අනුමෝදන් කිරීම ඒ වගේමයි අවශේෂ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සිහිපත් කරලා ආශිර්වාද පළ කිරීම ධර්මදේශනාව අවසානයේදී සිදු කෙරෙන බැවින් මම ඍජුවම ධර්ම දේශනාවට අවතීර්ණ වෙනවා. අද මේ පින්වතුන්ට ධර්ම දේශනා කරන්නට මා මාත්‍රුකා කලේ අංගුත්තර නිකායේ කියන බණ පොතේ සඳහන් අකුසල මූල කියන සූත්‍රය. අංගුත්තර නිකායේ තික නිපාති පඨම වර්ගයේ තමයි මේ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. මිනිස් సంతානිය තුල පහළ වෙන්න පුළුවන් අකුසල මූලයන් පිළිබඳව මේ සූත්‍රය තුල ඊ타මත්ම ගැඹුරින් කරුණු කාරණා විස්තර වෙනවා. පින්තුනි මෙතෙන් පටන් මේ දේශනා කරන ශ්‍රී සද්ධර්මය හොඳින් ශ්‍රවණය කරලා හැම දිනාම තම තමන්ගේ సంతානයන්හි සිත් තුළ පවත්නා ලෝභ දෝෂ මෝහ ආදී අකුසල මූලයන් තුරන් කර ගැනීමට අදිෂ්ඨාන ඇති කර ගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බුදු වදනක් සිහිපත් වෙනවා. උන්වහන්සේ දේශනා කළා නතාවතා ධම්මදරා යාවතා බහුභාසති යෝච අප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති වැඩි වැඩියෙන් බණහප පවණින් කෙනෙක් ධර්මදර වෙන්නේ නැහැ දැන් අද කාලේ ඉස්සර වගේ නෙමෙයි පිංගතුනි ඕනතරම් ධර්ම ශ්‍රවණය කරන්ට මාධ්‍ය තියෙනවා. උදේ පටන් ගත්තම රැ එළිවෙන තුරාවට බණහන්ට පුළුවන්. හැබැයි වැඩි වැඩියෙන් බණ ඇහුවා කියලා කෙනෙක් ධර්මදර වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යෝච අප්පම්පි සුත්වාන ධම්මං කායන පස්සති සුළුවෙන් හරි දෙයක් ශ්‍රවණය කරලා අපි හිතමු සිව්පද ගාථාවක තේරුම කියලා පද හතරක තේරුම හරි දැනගෙන ඒ අනුව යමෙක් තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා නම් අන්න එයාට තමයි බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කළේ ධර්මදරයා කියලා. එහෙම නැතුව වැඩි වැඩියෙන් බණ අහපු බණ පොත් කියවපු කෙනා නෙමෙයි. ධර්මය පිළිපදින කෙනා. ඉතින් මේ සුළු වේලාවක් දේශනා කරන ශ්‍රී සද්ධර්මය හොඳින් ශ්‍රවණය කරලා සිත්ති ධාරණය කරගෙන තමන්ගේ ජීවිතවලට අදාළ කරගෙන මේ ජීවත් වෙන කාල පරාසය තුළ උතුම් මිනිසයන් හැටියට මනුෂ්‍ය ගුණධර්ම වඩා වර්ධනය කරගෙන ජීවත් වීමයි අපි මේ ධර්ම දේශනාවක් තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අරමුණු සාක්ෂාත් කරගන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබීවා කියන අරමුණෙන් අපි ධර්ම දේශනාවට අවතීර්ණ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසං පාප චේතසං හිංසන්තයත් සම්භූතා තව සාරංව සම්පලං. හි අර්ථය තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළේ යම්කිසි පුද්ගලයෙක් මේ ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් පිළීමටපත් වෙනවා නම් යමෙකුගේ ජීවිතය තුළ ලෝභය, ద్వේෂය, මෝහය කියන காரணා අන්තර්ගත වෙලා තියෙනවා නම් අන්න ඒ තැනැත්ත හරියට තවසාර වෘක්ෂයක් වගේ කියලා කිව්වා. තවසාර වෘක්ෂ කිව්වහම සමහර විට ඔයත්තන්ට නොතේරෙන්න පුළුවන්. ඔයත් අහලා තියෙනවා. සමහර ගස්වල පළ දරනවා කියලා කියන්නේ ඒකේ ගසේ අවසානය. අපි අහලා තියෙනවා උණ ගසක මල් පිපෙනවා කියලා කියන්නේ පළ දරනවා කියලා කියන්නේ උණ ගහේ විනාශය. ඒ වගේම තමයි අපිට මේ තේරෙන වැටහෙන සමාජයෙන් අරගෙන බලන්න. කෙසෙල් ගසක කෙසෙල් කණක් වටිනවා කියලා කියන්නේ පළදරනවා කියලා කියන්නේ ඒක කෙසෙල් ගසේ අවසානය. ආන්නේ වගේ තමයි යම් කිසි පුරුෂයෙකු තුල ලෝභය, ద్వේෂය, මෝහය වගේ අකුසල මූලයන් තමා තුල ඇති වෙනවා නම් ඒක තමාගේ විනාශය පිණිස පවතිනවා. ලෝභකම, ద్వේෂය, මෝහය කියන දේවල් හොඳ දේවල් නෙමෙයි. ඒ තුලින් සිද්ධ වෙන්නේ පුද්ගලයාගේ විනාශය කියන කාරණයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ලෝභ, ద్వේෂ, මෝහ කියන මේ අකුසල මූලයන්ගේ පළවෙනි අකුසල මූලය අපි සාකච්ඡා කරමු ලෝභය. මේ අත්තන්ට කිව් සැනින් එහි අර්ථය අවබෝධ වෙනවා. ඔයත්තන්ට අවබෝධ වෙන්න ඕන ගහක හරි වැලක හරි හොඳට මුල පොළොවට අල්ලලා තියෙනවා නම් ඒ ගස හෝ වැල හොඳට අතුවිති දාලා වැඩෙනවා. අලදරනවා. නේ? මුල හොඳට පොළොවට අල්ලලා තියෙනවා නම් ගහ හොඳට වැඩෙනවා. අන්න ඒ වගේ තමයි මේ අකුසල මූලය කියලා කියන්නේ. අකුසල මූලයත් ඒ වගේ. අකුසලයන් හොඳට අල්ලලා තියෙනවා නම් පොළොවට අතුවිති දාලා වැඩෙන ගහක් වගේ කියලා කිව්වා. ලෝභය කියලා කියන්නේ අකුසල මූලයක්. ලෝභය යමකගේ සිතේ අරක්ගෙන තියෙනවා නම් ඒ හරහා තවත් බොහෝමයක් අකුසලයන් දුෂ්චරිතයන් ඒ පුද්ගලයා තුළ වර්ධනය වෙන්න එක හේතුවක් බවට පත් වෙනවා. නිකමට හිතලා බලන්න ලෝභකම තියෙන මනුස්සයට ප්‍රාණඝාත කරන්න පහසුයි. මස් පිණිස සතුන් මරන්න පුළුවන්. සමහර වෙලාවට ආනන්තරීය පාප කර්ම ගණයට අයිති වෙන්න මව පියා වුණත් ඝාතනය කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේලා ඝාතනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කොච්චරවත් සමාධිය අහනවා දකිනවා. නිදන් වස්තු හොයන්න බුදු පිළිම විනාශ කරනවා බලන්න. ලෝභකම හිතට ආවයින් පස්සේ බුදුහාමුදුරුව කියලා හිතෙන්නේ නැහැ අම්මා තාත්තා කියලා හිතෙන්නේ නැහැ මේක නරක දෙයක් ප්‍රාණඝාතයක් කියලා හිතෙන්නේ නැහැ ලෝභකම හිතට ආවන් පස්සේ හොරකම් කරන්ට පරදාර සීවනයේ දෙන්න ඒ වගේමයි සුරාවට සූදුවට ඕනම දෙයකට කෙනෙක් පෙළඹෙන්න පුළුවන් අන්න හරියට හොඳට මුල පොළවට අල්ලලා තියෙන ගහක් අතුවිති දාලා වැඩෙනවා වගේ මේ ලෝභාදී අකුසල මූලයන් යමෙකුගේ සිත තුළ පවතිනවා නම් තවත් අවශේෂ අකුසලයන් පාප කර්මයන් අතුයිති දාලා ඒ තැනත්තගේ ජීවිතය තුළ වර්ධනය වෙනවා කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කළේ. පින්වතුනි සියල්ලටම මුල මේ ලෝභය කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභය කියලා කියන්නේ මේ රූපාදී ආරම්මණයන්හි ඇලෙන ස්වභාවය. ඇලීමට තමයි ලෝභය කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනාව තුළ ලෝභය උපමා කරනවා මක්කටාලේපයට. මොකද්ද මක්කටාලේපය කියලා කියන්නේ? ඔය ඉස්සර කාලේ වඳුරු රිලව් වගේ සත්තු අල්ලගන්න වුණුනහම දඩයක්කාරයා ආලේපයක් අතුල්ලනවා ගහේ. ඒකට කියනවා මක්කටාලේපය කියලා. වඳුර ඇවිල්ලා මොකද කරන්නේ? අර ආලේපය මොකක්ද කියලා බලන්න අත තියනවා. අත මක්කටාලේපය ඇලෙනවා. අත ගලව ගන්න බෑ. එක අතක් ගලව ගන්න බැරි වෙනකොට අනික් අතක් තියෙනවා. දැන් අත් දෙක මැලිලා. අත් දෙක ගලව ගන්න බැරි වෙනකොට කකුල් දෙක තියෙනවා. දැන් කකුල් දෙකක් තැලිලා. අත් දෙකක් තැලිලා කකුල් දෙකක් තැලිලා ගැලවෙන්න බැරි තැන හොම්බ තියෙනවා. ගැලවෙන්න උත්සාහ කරනවා. මොකද වෙන්නේ? අත් දෙකයි කකුල් දෙකයි මූණයි ඔක්කොම අර මක්කටාලේපයට ඇලිලා. බොහෝම පහසුවෙන් දඩයක් කාර්යය ඇවිල්ලා මේ වඳුරව තමන්ගේ ග්‍රහණයට ගන්නවා. අන්න ලෝභය කියලා කියන්නේ මක්කටාලේපය වගේලු. අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආරම්මණයන්හි තදින් ඇලීමේ ස්වභාවය පවතින නිසායි ලෝභයට මක්කටාලේපය කියලා කියන්නේ. ඔය කියපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ආරම්මණයන්හි දැඩිව ඇලෙන්න ලෝභය කියන එක හේතුවක් බවට පත් වෙනවා. ලෝභයේ තියෙන විශේෂත්වය තමයි පින්වතුනි මේක වරක් ඇති වෙලා නැති වෙන්නේ නැහැ. මේක ප්‍රවාහයක්, ගංගාවක් වගේ දිගින් දිගට මේ ලෝභය කියන එක ඇති වෙන්න පටන් ගන්නවා. කිසිම අඩුවක් නැහැ වැඩි වීමක් මිසක. නේද? ලෝභකම කියන එක හිතට දැනුණයින් පස්සේ ඒක වැඩි වෙනවා මිසක් ඒකේ අඩුවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ගංගාවේ ස්වභාවයනේ ගඟට අහු වෙන සෑම දෙයක්ම එකතු කරගෙන ගසාගෙන ගිහිල්ලා මුහුදට දාන එක. ඒ වගේම තමයි මේ ලෝභකමී ස්වභාවය තමයි ලෝභී පුද්ගලයා තල්ලු කරගෙන යනවා ඇදගෙන යනවා ගසාගෙන යනවා සතර පායට අන්න ලෝභකමී ස්වභාවය ලෝභකමී තියෙන විපාකය මේ ලෝභය කියන එක බෙදන්න පුළුවන් කොටස් තුනකට කොටස් තුනකට බෙදන්න පුළුවන් සැපීමේ ලෝභය ඒ වගේමයි පරිභෝග කිරීමේ ලෝභය තුන්වෙනි එක කියනවා රැස්කර තබා ගැනීමේ ලෝභය. මේ අපේ ජීවිත තුළ පවතින කාරණා අපි මේ සාකච්ඡා කරන්නේ. පළවෙනි එක තමයි සැපීමේ ලෝභය. ලෝභය කියලා කියන්නේ ආසාව කියන එක, කැමැත්ත කියන එක. සරලව කිව්වොත්. සැපීමේ ලෝභය කියලා කිව්වෙ පින්වතුනි රැස් කරන්න තියෙන කැමැත්ත. හම්බ කරන්න තියෙන ආසාව. හම්බ කරාට ඒකේ ඇති වැරදක් නැහැ. නමුත් සමහරව හම්බ කිරීම කියන එක අනික් සියල්ල දෙවෙනි තැනට දාලා පළවෙනි තැන හිලා සිද්ධ කරනවා. අන්න ඒකට තමයි කිව්වේ සැපීමේ ලෝභය කියලා. ප්‍රයත් දවාලක් නැතුව, කුසට ආහාරක් නැතුව, හරිහමන් නිින්දක් නැතුව, තමන්ගේ දරුවෝ ගැන බිරිඳ හිතන්නේ නැතුව හම්බ කරන අයත් දකලා තියෙන්නේ නේද? හේනි කුඹුර වේවා, කර්මාන්ත ශාලාවේ වේවා, ව්‍යාපාරස්ථාන ආදීහි වේවා. ප්‍රයත් දවලක් නැහැ. ගෙදර යන්න වෙලාවක් නැහැ. කෑම ටික කන්න වෙලාවක් නැහැ. දරුවෙක්ගේ අධ්‍යාපනය පිළිබඳව, ගෙදර දොරේ අඩුපාඩුකම් පිළිබඳව, ලෙඩක් දුකක් පිළිබඳව අනුන්ගෙන මේ තමන්ගේවත් උනන්දුවක් දක්වන්න සමහරුන්ට වෙලාවක් නැහැ. අන්න ඒකට බුදුහාමුදුරෝ දේශනා කළා සැපීමේ ලෝභය ඒකත් එක්තරා ලෝභයක්. ඔය එක කොටසක්. දෙවැනි කොටස තමයි පරිභෝග කිරීමේ ලෝභය. ආශාව කැමැත්ත. පරිභෝග කරනවා කියන එක සිද්ධ කරන්න ඕන හැබැයි සීමාවක් ඇතුව. සමහරු පරිභෝග කරන්නට ගියපුවාම සීමාවක් නෑ සීමාන්තිකයි. කණ්ඩ බොණ්ඩ ගියාම, අඳින්න පළඳින්න ගියාම, ගෙවල් දොරවල් හදන්න ගියාම, යාන වාහන ගන්න ගියාම ඒවට සීමාවක් නෑනේ. ඒවටත් සීමාවක් තියෙන්න ඕන. අර කතාවටක් කියන්නේ නේද? ජීවත් වෙන්න කනවා මිසක ඛණ්ඩ ජීවත් වෙනවා නෙමෙයි කියලා නේද? සමහරු ඛණ්ඩ ගේපුවාම සීමාවක් නෑ සීමාන්තිකයි. ඒකට කරන වියදම සීමාන්තිකයි. ඒ වගේම තමයි අඳින්න පළඳින්න ගියාම ඒවට කරන වියදමත් අසීමාන්තිකයි. මම දැක්ක පහුගිය කාලේ අර සුපිරි වෙළඳ සංකීර්ණයක දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔබ මිලදී ගත යුත්තේ අවශ්‍යතාවයේ පමණට මිස පසුම්බියේ තියෙන මුදල් ප්‍රමාණයට නොවේ කියලා. ගෙනිච්ච සල්ලි ටික ඉවර වෙනකන් කඩේ බඩු ගන්න එපා. අවශ්‍ය දේ විතරක් ගන්න කියලා ඒ වෙළඳ සැලේ ප්‍රදර්ශනය කළා තියෙනවා. බලන්න. සමහරුන්ට තියෙනවා පරිභෝග කිරීමේ ලෝභය, ආසාව ප්‍රමාණයක් නැහැ. ගෙවල් දොරවල් හදන්න ගියත් එහෙමයි. Tamanට ඉන්න Tamanගේ අවශ්‍යතාවයේ පමණට නෙමෙයි. සමහරු ගෙවල් දොරවල් හදනවා අර හිතේ තියෙන ආසාවේ ප්‍රමාණයට. ඒක සීමාවක් නැහැ. ඒකනේ සමහරුන්ට ජීවිත කාලය තුලම Tamanගේ ගෙයි වැඩ ඉවර කරලා පදිංචි වෙන්න වාසනාව ලැබෙන්නේ නැහැ සමහරුන්ට නේද? Tamanගේ ජීවිත කාලය තුලත් හදන ඒක Tamanගේ දරුවොත් Tamanගේ ජීවිතෙන් අඩක් කැප කරන්න ඕන ගෙයි වැඩ ඉවර කරගන්න. අන්න එහෙම සිද්ධ වෙන්නේ සීමාවක් නැති වුණාම. කොයි දෙයක හරි ප්‍රමාණයක් තියෙන්න ඕන. තුන්වෙනි එක තමයි රැස්කර තබා ගැනීමේ ලෝභය. සමහරුන්ට තියෙනවා ආසාවක් Taman එකතු කරන දේවල් රැස් කරන දේවල් දැකලා එයා සතුටු වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළේ දත්වාච බුත්වාච කියලානේ. සතුටු වෙන්න ඕනේ එක්ක දීලා ඒ වගේමයි තමනුත් අනුභව කරලා. තමන් පාවිච්චි කරන ගමන් අනුන්ට දීලා සතුටු වෙන්න ඕනේ. හැබැයි මේ කියන පුද්ගලයාට ඔය රැස් කර තබා ගැනීමේ ලෝභය තියෙන කෙනාට ඒ හැකියාව නැහැ. දෙන්නෙත් නැහැ, අනුභව කරන්නෙත් නැහැ. යා සතුටු වෙනවා තමන්ගේ තියෙන දේවල් ගොඩ ගොඩ දැකලා. ධන දාන්‍ය වේවා, භවභෝග සම්පත් වේවා, බැංකු පොතේ තියෙන මුදල වේවා. ඒ දිහා බලන සතුටු වෙනවා. මං දැන් මෙච්චර ප්‍රමාණයක හිමිකරුවෙක්. මේ මේ දේවල් තියෙන ධනවතෙක් කියලා සතුටු වෙනවා මිසක එයා අනුභව කිරීමක් එහෙම නැත්නම් පරිත්‍යාග කිරීමක් එයා තුල නැහැ. පැරණි ශ්ලෝකයක් තියෙනවා පින්වතුනි ඔයත් අහලත් ඇති සමහර විට මේක මේ දීමෙහි වටිනාකම උපහාසයමුසු වක්‍රෝත්‍යයෙන් කියන තැනක් දීමෙහි වටිනාකම ඒ පණිවරය සඳහන් කරනවා අදාතා පුරුෂස්ත්‍යාගී ධනං සංත්‍යජ්ජ ගච්ඡති දාතාරං කෘපණං මන්‍යෝ මෘතෝත්‍යර්ථං මුච්ඡති මේ පණිවරය කියනවා නියම ත්‍යාගවන්තයා කියලා කියන්නේ දන් නොදෙන කෙනා. දැන් අපි අහලා තියෙන ත්‍යාගවන්තයා කියන්නේ දන් දෙන කෙනානේ. මොහු කියනවා නියම ත්‍යාගවන්තයා තමයි දන් නොදෙන කෙනා. කාටවත් පරිත්‍යාග නොකරන කෙනා. ඒ මොකද? එයා කාටවත් දෙන්නේ නැතුව ඉතුරු කළ රැස් කරලා එකතු කරලා තියලා මැරිලා යනවා. එයා තමයි නියම ත්‍යාගවන්තයා. එයාගේ දරුවෝ සතුටු වෙනවා. අනේ අපේ අම්මා අපේ තාත්තා අපිට කොච්චර ධනයක් එකතු කරලා තියලා ගියාද කියලා තමන්ගේ දරුමුණු පුරෝ සන්තෝෂයටපත් වෙනවා. මේ පණිවිඩය සඳහන් කරනවා දාකාරං කෘපණං වන්නියෝ. ඔහු සඳහන් කරනවා දෙන කෙනා ලෝභෙක්. ඒ මොකද? දෙන කෙනා යනකොටත් අරගෙන යනවා. නොදීපු කෙනා මැරෙනකොට ඔක්කොම අත්හැරලා මෙහි තියලා ගියා. දීපු කෙනා යනකොටත් අරන් ගියා. මොනවද අරන් ගියේ? දීපු දේවල් වල ආනිසංශය. අනුගාමික නිදානයක් හැටියට ඔහු තමන් ඉන්න කාලේ සිද්ධ කරගත්තු පින්කම් වල දාන ආදී පින්කම් වල ආනිසංසය අරගෙනක් ගියා. අන්න උපහාසයෙන් කියනවා. නොදෙන කෙනා ත්‍යාගවන්තයා. එයා ඉන්නකම් රැස් කරලා එකතු කරලා ගොඩ ගහලා තමන්ට ලැබෙන සියල්ල සංගවල ගබඩා කරලා ඒව දැක දැක සතුටු වෙවි මෙහි ඉන්න අයට තියලා මැරිලා ගියා. බැලූ බැලමට පේන්නේ එයා තමයි හොඳම ත්‍යාගවන්තයා කියලා නේද? ඈ මරණ කොටත් යමන් අරන් ගිහිපු කෙනා ලෝභය හැටියට පේනවා මතු පිටින් බැලුවම. හේතුව? එයා ඉන්නකන් අනුන්ට දන් දීලා පරිත්‍යාග කරලා මරණකොට පින අරගෙන ගියා. අනුගාමික නිදානයක් හැටියට එහි කුසලය අත්පත් කරගෙන ගියා. මතු පිටින් බැලුවම නොදෙන කෙනා ත්‍යාගවන්තය හැටියටත් දෙන කෙනා ලෝභය හැටියටත් වෙනවා. නමුත් ඕකේ නියමාර්ථය ඕකේ අනිත් පැත්ත. දෙන කෙනා ත්‍යාගවන්තයා නොදෙන කෙනා තමයි ලෝභයා කියලා කියන්නේ. අර කතාවක් තියෙනවා පින්වතුනි ඔයත් සමහර විට අහපු අය මෙතන නැති මේක මේ කටවහර තියෙන කතාවක් ලෝභයගේ සහ මසුරගේ කතාව ලෝභයටයි මසුරටයි වෙන දේ අවසානයේදී ලෝභයවත් මසුරවත් දන්නේ නැතිලු එක්තරා කාලෙක මේ ලෝභයයි මසුරයි දෙන්න යනවා හිමාලයට භාවනා කරන්න හිමාලයට යනවා භාවනා කරන්න. ඊශ්වරව සතුටු කරන්න. ඊශ්වරව සතුටු කිරීමේ අදහසින් භාවනා කරන්න හිමාලයට යනවා. මේ දෙන්න ගිහිල්ලා හොඳට භාවනා කරනකොට ඊශ්වර සතුටු වෙනවා. ඊශ්වර සන්තෝෂයටපත් වෙලා මේ දෙන්නගෙන් ඇවිල්ලා අහනවා දැන් ඔබ දෙපළ හොඳින් භාවනා කළානේ. ඔබ දෙපළට කැමති වරයක් මගෙන් ඉල්ලන්න ඕන. කැමති දෙයක් මම දෙනවා. හැබැයි එක කොන්දේසියක් ඇතුව. මොකද්ද කොන්දේසිය? එක්කෙනෙක් ඉල්ලන දේ අනික් කෙනාට දෙගුණ වෙලා ලැබෙනවා. මම යමක් කිව්වා කියන්නකෝ. මාත් එක්ක ඉන්න අනික් කෙනාට මම ඉල්ලපු දේ දෙගුණ වෙලා ලැබෙනවා. දැන් මේ දෙන්න අමතක කරන්න එපා එක්කෙනෙක් ලෝභය අනික් කෙනා මසුරා. මසුරා කියලා කියන්නේ මේ අනුන්ගේ සැපේ කැමති වෙන කෙනෙක් නෙමෙයි. දැන් මේ දෙන්නම වැඩේට පස්ස ගන්නවා අයියේ. පළමුව ඉල්ලන කෙනාට අවාසීනේ. එයාට ලැබෙන්නේ එකයි. සද්ද නැතු ඉන්න කෙනාට හම්බෙනවා දෙකක්. ඒ නිසා ලෝභය හිතනවා මසුර ඉස්සෙල්ලා ඉල්ලයි කියලා මසුර හිතනවා ලෝභය ඉස්සෙල්ලා ඉල්ලයි කියලා. ලෝභය ටිකක් කපටි. ලෝභය මොකද කළේ? ලෝභය කියනවා අනේ දේවයන් වහන්සේ ඔබ වහන්සේ කියනවානේ අපිට වරයක් ඉල්ලන්න කියලා. මම කැමතියි ඔබ වහන්සේගෙන් වරයක් ඉල්ලන්න. දේවයන් වහන්සේ මගේ එක ඇසක් අන්ධ කරන සේක්වා කියලා ඉල්ලුවා. ලෝභය කිව්වා මගේ එක හැක් අන්ධ කරන්න කියලා. දැන් මසුරට මොකද වෙන්නේ? ඔව් මසුරගේ ඇස් දෙකම අන්ධ වෙනවා. අන්න බලන්න. ලෝභකම, මසුරුකම තියෙනකොට Tamanට සිද්ධ වෙන දේ අවසානයේදී Tamanවත් දන්නේ නැහැ. ඉතින් මේ ලෝභය දුරු කරන්න කියලයි බුදුහාමුදුරු දේශනා කළේ. ජිනේ කදරියන් දානේන ලෝභකම නැති කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි දන් දීම. Taman සන්තකදී පරිත්‍යාග කිරීම. සමහරව හිතනවා බණ ඇහුවම නිවන් දකින්න පුළුවන්. ඒකෙන්ම විතරක්. භාවනා කළාම ඒකෙන්ම විතරක් නිවන් දකින්න පුළුවන්. සීල රැක්කම ඒකම ප්‍රමාණවත් නිවන් දකින්න. තෘෂ්ණාව නැති වෙන්නේ නැහැ සීල රැක්කට බණ ඇහුවට භාවනා කළාට. තෘෂ්ණාව නැති කරන්න නම් තණ්හක්කේව නිරෝධෝ නිබ්බානන්නේ නේද? තෘෂ්ණාව ශේ කිරීමෙන් තොරව නිවනක් ගැන කතා කරන්න බෑ. තෘෂ්ණාව ශේ කරන්න නම් ඒකාන්තයෙන් මේකේ ප්‍රායෝගික වැඩපිළිවෙල වෙච්ච දානයට පරිත්‍යාගයට යොමු වෙන්නම ඕන. දන් දෙන්න ඕන, පරිත්‍යාග කරන්න ඕන. අන්න ලෝභකම නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි දානය පරිත්‍යාගය කියලා කියන්නේ. ඔන්න අකුසල මූල තුනෙන් පළවෙනි එක ගැන අපි කතා කරේ ලෝභය. දෙවෙනි අකුසල මූලය තමයි ද්වේෂය කියලා කියන්නේ. ද්වේෂය කිව්වෙ පින්වතුනි තරහ කියන එක. නේ? තරහව කියන එක. මේ තරහව කියන එක ද්වේෂය කියන එක ඇති වෙන්න පුළුවන් වස්තුන් ගැන සහ පුද්ගලයන් ගැන. තරහ අපිට ඇති වෙනවා බඩු බාහිර ආදී එක්ක තරහ ඇති වෙනවා ඒ වගේමයි මිනිස්සු එක්ක තරහ ඇති වෙනවා මේකෙන් වඩා බලවත් වෙන්නේ පුද්ගලයන් පිළිබඳ ඇතිවන ද්වේෂය හේතුව තමයි බඩු බාහිර ආදියට ද්වේෂ කරාට ඒ බඩු බාහිර ආදිය තුලින් අපිට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහෙනේ හැබැයි පුද්ගලයාට ද්වේෂ කරනකොට අනිත් පැත්තෙන් අපිට ඒකට ප්‍රතිචාරයක් හම්බ වෙනවා. අපි බැන්නොත් අපිට බනිනවා. අපි රැව්වොත් අපිට රවනවා. එහෙමනේ නේද? අන්න. එනිසා මේක වඩාත් බලවත් වෙන්නේ පුද්ගලයන් පිළිබඳ ඇති කරගන්නා වූ ද්වේෂය. ප්‍රතිරෝධකයක් එහා පැත්තෙන් එල්ල වෙනකොට මේ පැත්තෙන් ඊට නොදෙයින් නව ප්‍රතිරෝධකයක් එල්ල කරනවා. එතකොට මේක නතර වෙන්නේ නැහැ. දිගින් දිගට යනවා. එහෙනම් මේ වස්තුන් ගැන හා පුද්ගලයන් ගැන ඇතිවන ද්වේෂයෙන් වැඩිපුරම ද්වේෂය බලවත් වෙන්නේ සහ වැඩිපුරම ඇති වෙන්නේ උද්ගලයන් පිළිබඳව. ද්වේෂය කියන එක අමතක කරන්න එපා ලෝභයට වැඩිය බලවත්. හේතුව ලෝභය කියන එක පින්වතුනි ඇති වෙන්නේ ටිකෙන් ටිකනේ පොඩ පොඩ. ඒකේ අවසාන ප්‍රතිඵලය දකින්න කාලයක් යනවා. හැබැයි ද්වේෂය කියන එක බොහොම ෂණිකව මතුවලා එනවා. නේද? තරහව තරහ ඇති වෙන්න දවස් ගණන් යන්නේ නැහැ නේ. ෂණිකව තමයි තරහ මතුවලා එන්නේ. ඒ වගේම තමයි ඒකේ ප්‍රතිඵලයත් එතනම දකින්න පුළුවන්. ලෝභකමී ප්‍රතිඵලය දකින්න කාලයක් යනවා. හැබැයි ද්වේෂයේ ප්‍රතිඵලය, ද්වේෂයේ ශනිකව මතුවෙනවා විතරක් නෙමෙයි ඒකේ ප්‍රතිඵලයත් එතනම ශනිකව දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකයි කිව්වේ ලෝභයට වඩා ද්වේෂය බලවත් කියලා. ඒ වගේමයි මේ ද්වේෂය අනුන්ටත් තමන්ටත් හානි කරයි. අනුන්ටත් තමන්ටත් ද්වේෂය කියන එක හානි කරයි. ද්වේෂය පටන් ගන්නෙ බොහොම පුංචි තැනින්නේ. රවා බැලීමකින් වගේ දෙයකින් තමයි පටන් ගන්න. ඊළඟට මුවින් පිට කරන පරුෂ වචනය ඊළඟ පියවර තමයි අවියායුධ භාවිතය. ඊළඟට පහර දීම අවසානයේදී ඝාතනය. ওই විදිහට පියවරෙන් පියවර මේක ද්වේෂය කියන එක වර්ධනය වෙනවා අනුන් සඳහා. ඒ වගේම තමයි මේකෙන් බරපතල හානියක් සිද්ධ වෙනව තමන්ට. තමන්ටත් බරපතල හානියක් සිද්ධ වෙනවා. බලන්න මිනිස්සෙක් කේන්ති අරගෙන ඉන්නකොට මේ මිනිස්යාගේ බාහිර රූපකාය තුල මොනතරම් විපර්යාසයක් සිද්ධ වෙනවද කියලා. ඇස් දෙක රතු වෙනවා, මස් පිඩු වෙවුලන්න ගන්නවා, දාඩිය දානවා. ශරීරය ගැහෙන්න පටන් ගන්නවා. සමහරු දත් මිටි හපනවා. මොනතරම් විපර්යාසයක් සිද්ධ වෙනවද? නිකමට හිතන්න මෙබඳු පිටට පේන බාහිර රූපකායේ වෙනස් වීමක් සිද්ධ වෙන්නට නම් මේ අභ්‍යන්තර සියුම් රුධිර නාරිකා තුල මොන විදියෙ පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕනද? ඒ නිසා ඒක හානි කරයි. ද්වේෂය අනුන්ටත් හානි කරයි, තමන්ටත් හානි කරයි. ද්වේෂය කියන එක අපේ හිත තුළට ඇවිල්ලා මේ ක්‍රෝධය, කේන්තිය, තරහ කියලා අපි කියන්නේ නේද? ඒක අපි තුල ඇතිවෙන්න බලපාන ප්‍රධානතම කාරණේ තමයි අපි අපේ හිත හරියට සකස් කරගෙන නැතිකම. මනාව සෙවිලි කළ වහලෙන් වහිනකොට වතුර ගිය තුලට වැටෙන්නේ නැහනේ. හේතුව වහලි මනාව සෙවිලි කරලා තියෙනවා. හැබැයි වහලි මනාව සෙවිලි කරලා නැත්තම් වහලි සිදුරු තිබුණොත් මොකද වෙන්නේ? වහිනකොට ගිය තුලට වතුර කාන්දු වෙනවා. ආන් මේ වගේ තමයි අපි අපේ හිත මනාව හදාගෙන නැත්තම් මේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල මූලයන් අපේ හිත තුළට ඇතුළු වෙන්න පුළුවන්. එහෙනම් අපිට කේන්ති යනවා තරහ යනවා කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ ඒක අපේ අඩුපාඩුවක්. කාගවත් වැරද්දක් නෙමෙයි. මේ යසටින්න හදන මට කේන්ති යන්නේ මේ අහවලා නිසායි කියලා කියන්න අපිට අයිතියක් නැහැ. අනුන් නිසා කේන්ති යන්නේ තමන්ගේ අඩුපාඩුවක් නිසායි තමන්ට කේන්ති යන්නේ. රටේ ලෝකේ කරන මිනිස්සු මේ වැඩ කරන මිනිස්සුන්ගේ වැඩ දිහා බැලුවම අපිට කේන්ති යන විදියට නේද? අපිට අපේ ජීවිතේ වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ කේන්ති ගන්නවා මිස. හොඳට මතක තියාගන්න. අපි කේන්ති ගත්තා කියලා රටේ ලෝකෙ මිනිස්සු කරන වැරදි නිවැරදි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ මිනිස්සු කරන වැරදි අඩුපාඩුකම් නිසා අපි කේන්ති ගැනීමෙන් ඵලයකුත් නැහැ. ඒකේ හානිය සිද්ධ වෙන්නේ Taman තමයි. ලේ ධාතුව අපිරිසිදු වෙනවා. රුධිරය විස වෙනවා. අවසානයේදී Tamanගේ ජීවිත හානියක් පවා සිද්ධ වෙන්න පුළුවන් හේතුව නිසා. ඊළඟට ද්වේෂය නිසා සමහරු මේ වටින මනුස්ස ජීවිත අහිමි කරගන්නවා. බලන්න. මේ සුළු වේලාවක් ඉවසන්න බැරිවීම මත තමන්ට සසරේ මහා පිනක ප්‍රතිඵලයක් හැටියට ලැබිච්ච මේ වටින මනුස්ස ජීවිත අහිමි කරගන්නවා. සියදි විනාශා ගන්නවා. ඒක හොඳ දේවල් නෙමෙයි. මේ මනුස්ස ජීවිතේ වටිනකම තේරුම් ගන්න ඕන. හිතට කේන්තියක්, ක්‍රෝධයක් ආපු පළියට අපි එබඳු අඥාන පියවරයන්ට නොයා යුතුයි. බණ අහන මිනිස්සු ධර්මයේ දන්නයි මේව කරන්නේ නැහැ. අවාසනාව කියලා කියන්නේ කවදාවත් බණ ටිකක් අහන්නේ නැති ධර්මයේ ආభాසය නොලබපු අය තමයි එබඳු වැරදි තීරණවලට එළඹෙන්නේ. ද්වේෂය කියන එක තරහ කියන එක පින්වතුනි එහෙනම් හොඳට මතක තියාගන්න අනුන්ට වගේම Tamanටත් ඒක අහිත කරයි. වඩාත්ම Tamanටයි අහිත කරයි. ඊළඟට මේ ද්වේෂය කියන එකෙත් ආකාර කීපයක් තියෙනවා. අපි කියන්නේ බය කියලා. බය කියලා කියන්නේ මේ ද්වේෂයත් එක්කම මුහු වෙච්ච එකක්. කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ට ද්වේෂ සහගතව කටයුතු කරනවා. අපි හිතමු කේන්තියෙන් බනිනවා කියලා. අපේ කේන්තිය නිසා, අපේ තරහව නිසා ද්වේෂයට ලක්වන කෙනා බලවත් වෙනකොට අපි කාට හරි බනිනකොට දොස් කියනකොට පහර දෙන්න යනකොට අනිත් පැත්තෙන් අපේ द्वේෂයට ලක් වෙන කෙනා බලවත් වෙලා එනකොට ද්වේෂ සහගත කෙනා දුබල වෙනවා. එයා මොකද කරන්නේ? පසුබෑමට ලක් වෙනවා. පලා යනවා, වෙවුලන්න පටන් ගන්නවා. Tamanට විරුද්ධ ඉන්න කෙනා ප්‍රබල වෙලා එනකොට. අන්න එහෙනම් බය කියලා කියන්නේ මේ द्वේෂයේම එක ස්වභාවයක්. ඊළඟ කාරණේ තමයි පිළිකුල කියලා කියන්නේ. පිළිකුලත් වෙන්නේ ද්වේෂයත් එක්ක. අපිට ඒක මතු පිටින් නොතේරුණාට සියුම් අධ්‍යයනය කළපුවාම මේ බය කියන කාරණේ, පිළිකුල කියන කාරණේ මේවා ද්වේෂයත් එක්ක සම්බන්ධයි. නිකන් හිතන්න. ලාදුරු රෝගියෙක්. ඈ ඉස්සර කාලේ නම් කියන්නේ ඈ පරංගි කියලා. පරංගි රෝගීන්, කුෂ්ඨ රෝගීන් ඈ ඒ වගේමයි ඔය සත්තුන්ගේ කුණප කොටස් නේද? සමහරුන්ට දකින්න බෑනේ. ඒ වගේමයි ඔය සෙන්සොටු මල මුත්‍ර සමහරුන්ට දකින්න බෑ. ඇති වෙනවා පිළිකුලක්. අන්නේ පිළිකුලත් එක්කම ඇති වෙන්නේ ද්වේෂයක්. අනේ ලස්සනයි හරි ෂෝක් කියලා කවුරුත් හිතනවද? එහෙම දෙයක් දැක්කම හිතන්නේ නැහැ. ඇති වෙන්නේ තරහක්. කවුද මේ වැඩේ මෙතන කළේ නේද? කවුද මේ මෙතන අපිරිසුදු කළේ? කවුද මෙතන කියලා ගැහුවේ? ඒ ආදී වශයෙන් තරහකුත් එක්ක තමයි අර පිළිකුල කියන එක ඇති වෙන්නේ. දැන් නිකමට හිතන්න. කුෂ්ඨ රෝගියෙක් බස් එකට නැගලා Taman ගාව ගිහලා වාඩි වුණොත් Tamanට ආස හිතනවද? නෑ. කේන්තියකුත් එක්ක නේද මේ පිළිකුල ඇති වෙන්නේ. මේ මනුස්සයාට වාඩි වෙන්නම තනන්න නැතුව මං ගාවම ඇවිල්ලා වාඩි වුණා කියන ද්වේෂයත් එක්ක තමයි පිළිකුල කියන එක ඇති වෙන්නේ. අන්න එහෙනම් ද්වේෂයත් එක්ක බද්දයි. බය කියන එක පිළිකුල කියන එක. ඊළඟ කාරණේ තමයි මේ මේ ශෝකය කියලා කියන්නේ. ශෝකය කියලා කියන්නේ. ශෝකයක් පින්වතුනි ද්වේෂයත් එක්ක සම්බන්ධයි. ද්වේෂයෙන් තොර ශෝකයක් නැහැ. ද්වේෂයෙන් තොර ශෝකයක් නැහැ. ඒ වගේම තමයි මේ ඕකෙම තව එකක් තියෙනවා අනබිරතිය කියලා. අනබිරතිය කියලා කියන්නේ ඊතා සියුම් ද්වේෂය සමහර වෙලාවට මව්පියන්ට දරුවෝ පිළිබඳව දරුවන්ට මව්පියෝ පිළිබඳව ඒ වගේම තමයි බිරිඳට ස්වාමියා ගැන ස්වාමියාට බිරිඳ ගැන අනබිරතියක් ඇති වෙනවා. හැබැයි ඒක මේ මේ දික්කසාද වෙන්න තරම් එහෙම නැත්නම් දරු කමින් අහක් කරන්න තරම් දමෝපියෝ ගෙයින් එලවන්න තරම් ප්‍රබල එකක් නෙමෙයි. ඒ අනබිරතිය බොහොම සියුම්. පුංචි අකමැත්තක්. හැබැයි ඒ අකමැත්තෙත් මුහු වෙලා තියෙනවා මොකද්ද? ද්වේෂය කියන එක. ලාවට තියෙනවා යන්තම් තියෙනවා. දැනෙන නොදැනෙන මට්ටමින් ඒ ද්වේෂය කියන එක අනබිරතිය තුලක් තියෙනවා. ඊළඟට මම මුලින් සඳහන් කළ පිළිකුල කියන එක ඔය පිළිකුල් භාවනාව එක්ක එහෙම පටලව ගන්න එපා. ඈ කේසලෝමාදී මේ කුණප කොට්ටාසයන් පිළිබඳ නුවණින් මෙනෙහි කරලා අවබෝධයෙන් ඇති කරගන්න පිළිකුලයි අර කුෂ්ඨ රෝගී ක්ලාදුරු රෝගී දක්වම ඇති වෙන පිළිකුලයි කියන්නේ දෙකක්. නිවන කරා යන ගමනදී අවබෝධයෙන් ඇති කරගන්නා වූ පිළිකුල අවශ්‍ය වෙනවා. ඒක තියෙන්න ඕනේ. ඒක ප්‍රඥාවෙන් ඇති වෙන එකක්. අතන අර ද්වේෂයත් එක්ක මොහොච්ච පිළිකුල ගැනයි මම කතා කරන්නේ. ද්වේෂය කියන එක හරි 아무තු දෙයක් නෙවතුනේ. කාටවත් කියන්න බෑ මට තරහ යන්නේ නැහැ කියලා. දැන් මෙතනින් මේ කාට හරි කියන්න පුළුවන්ද මට තරහ යන්නේ නැහැ මට කේන්තියක් නැහැ කියලා. දැන් ඇත්තටම මේ වෙලාවේ තරහ යන්න හේතුවක් නැහැ නේද? ඒ නිසායි තරහ යන්නේ නැත්තේ. නමුත් මේ තරහව කියන කාරණය කේන්තිය කියන එක අලුයට ගිනි පුපුර වගේ මේක සැඟවිලා තියෙන්න පුළුවන්. ඕනම වෙලාවක මතුවලා එන්න පුළුවන්. ඔයත් අහලා තිනේ අර ජාතක පොතේ සඳහන් වෙන කාලිදාසියගේ කතාව. වේදේහිකා කියන ගෘහපතිනියක් හිටියා. මේ වේදේහිකා කියන ගෘහපතිනිය තමන්ගේ නිවසේ වැඩට දාසියක් තියාගෙන හිටිය අයගේ නම කාලි. මේ කාලි කියන දාසිය බොහෝම පිළිවෙලට වෙලාවට වැඩ කරන කෙනෙක්. උදේම නැගිටිනවා. හරියට තමන්ට පැවරිච්ච වැඩ ටික කරනවා. කිසිම දෙයක් අඩුවක් පාඩුවක් තමන්ගේ ස්වාමි දියණියට තමන්ට කියන්න නැහැ. ඔයලා බලලා හැමදේම කරනවා. ඒ නිසා මේ වේදේහිකාවට තරහා ගන්න හේතුවක් නැහැ. තරහා ගන්න හේතුවක් නැති නිසා ඇයට තරහ යන්නේ නැහැ. හැබැයි සමාජයට පණිවිඩයක් ගිහිල්ලා තිබුණා නැත්නම් සමාජයේ මිනිස්සු අඳුනගෙන තිබුණා වේදේහිකාව කියලා කියන්නේ කවදාවත් කේන්තියක් නැති කෙනෙක්. එයාට කේන්ති යන්නේ නැහැ. තරහ යන්නේ නැහැ. වේදික වේදේහිකාව බොහෝම හොඳ කෙනෙක්. තරහ යන්නේ නැති, කේන්ති යන්නේ නැති, හොඳ ඉවසීමක් තියෙන හොඳ කෙනෙක් කියලා සමාජ මිනිස්සු අතර කතිකාවතක් තිබුණා. දවසක් මේ කාලි කියන දාසිය කල්පනා කරනවා ඇත්තටම මගේ ස්වාමි දුවට කේන්තියක් නැද්ද? එහෙම නැත්නම් යාට කේන්ති ගන්න හේතුවක් නැද්ද? ඔක පරීක්ෂා කරලා බලන්න ඕන. කාලි මොකද කළේ දවසක් ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. වේදේහිකා ඇවිල්ලා අහනවා කාලි මොකද අද දවල් වෙනකන් බුදිය ගන්න? නෑ මේ නිකන් කියලා කිව්වා. රවල බලලා ගියා පළවෙනි දවසේ. දෙවෙනි දවසේ කාලි මේ විදිහටම නිදාගත්තා. දෙවෙනි දවසෙත් වේදේහික ඇවිල්ලා අහනවා කාලි මොකද උඹ අදත් දවල් වෙනකන් නිදාගන්නේ? එදත් කියනවා නෑ මේ නිකන් එදා වචනයක් දෙකක් කියලා යන්න ගියා. තුන්වෙනි දවසේ අර විදියටම කාලි ටිකක් දවල් වෙනකම් බුදිය ගත්තා. වේදේහිකාවිල් අහනවා කාලි ඔබ දැන් පුරුද්දකට ගත්තද? දැන් මේ ළඟකට ඉඳලා දවල් වෙනකම් බුදිය ගන්න. ඔක පුරුද්දක් හැටියට තියාගන්න එපා. ඔක හොඳ දෙයක් නෙමෙයි. කියලා ටිකක් සැරෙන් දොස් කියලා යන්න ගියා. හතරවෙනි දවසේ ඇවිල්ලා අහනවා කාලි මොකද උඹාද දාල් වෙනකම් බුදිය ගන්න. දැන් මේක හරි වැඩක් වුණා පුරුද්දකට තියාගත්ත කියලා බහින් බස් වෙලා අවසානයේදී මොකද කළේ අර අතට අහුවෙච්ච දොර පොල් අරගෙන වේදේහිකා ගහනවා කාලිගේ ඔළුවට. කාලි පැලුණු හිසින් යුක්තව ලිව් පෙරිපෙරි ගම පුරාම මිනිස්සුන්ට පෙන්න පෙන්න යනවා මේන් බලාපල්ලා මෙච්චර කාලයක් උඹලා හිතාගෙන හිටියා කේන්ති යන්නේ නැති මහා ඉවසීමක් තියෙන වේදේහිකාවගේ වැඩ තමයි මේ කියලා මුළු ගමේම මිනිසුන්ට පෙන්න පෙන්න ගියා. නම් කාටවත් කියන්න බෑ මට කේන්ති යන්නේ නැහැ කියලා. කේන්ති යන්නේ නැති කේන්ති ගන්න හේතුවක් නැති නිසා මිසක කේන්ති අපි තුල නැති නිසා නෙමෙයි. මේක යට තියෙනවා. හැබැයි කේන්ති ගන්න හේතුවක් අවස්ථාවක් ආපු වෙලාවට ඒක නැවත මතුවලා එනවා. එහෙනම් කාටවත් කියන්න බෑ අපිට කේන්ති යන්නේ නැහැ කියලා. ඒ දෙවෙනි එක. තුන්වෙනි අකුසල මූලය තමයි මෝහය කියලා කියන්නේ. මෝහය කියලා කියන්නේ සරල භාෂාවෙන් කියනවා නම් මුලාව එහෙම නැත්නම් තවත් සරල කළොත් මෝඩකම කියලා කියන්නත් පුළුවන්. මෝහයෙන් මුලා වෙච්ච කෙනාට ආත්මාර්ථය පරාර්ථය තේරෙන්නේ නැහැ. මේක මට හොඳ දෙයක්, මේක සමාජයට හොඳ දෙයක්, අනුන්ට යහපත් දෙයක්, මගේ දියුණුව පිණිස හේතු වෙන දෙයක් කියන එක මෝහයෙන් මුලා වෙච්ච කෙනාට පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඔහුට යුක්තිය අයුක්තිය පේන්නේ නැහැ. යුක්තිය අයුක්තිය කියන එක ඔහුට තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි ධර්මය අධර්මය ඔහු හඳුනන්නේ නැහැ. අර්ථය අනර්ථය හඳුනන්නේ නැහැ. සරලවම කියනවා නම් එයා පින්පව් එයාට තේරෙන්නේ නැහැ. පින්පව ඔහුට තේරෙන්නේ අවබෝධ වෙන්නේ නැහැ. කාටද? මෝහයෙන් මුලා වෙච්ච කෙනාට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෝහයෙන් මුලා වෙච්ච කෙනාට ඕනම නීච පාප පහක් වැඩක් කරන්න පුළුවන්. හරියට මෝහය කියලා කියන්නේ පින්වතුනි ඇසක ඇතිවෙච්ච පටලයක් වගේ. සරල උදාහරණකින් කියන්නේ. නිකමට හිතන්න. කළු පාට කණ්ණාඩි දෙකක් පැලඳගෙන ඉන්න මිනිසයාට අවට බාහිර පරිසරයේ සියල්ල පේන්නේ කළු පාටට නේ මේ හොඳට පායලා තියෙද්දිත් එයාට පේන්නේ වහින්ද කිට්ටු වෙලා වගේ නේ ඒ මොකද සම්පූර්ණයෙන්ම මේ සමාජයේ තියෙන යථා ස්වභාවය කන පිට හැරිලා තමයි මෝහයෙන් වෙහිච්ච කෙනාට පේන්නේ එයාට අර මුලින් කිව්වා වගේ යහපත අයහපත යුක්තිය අයුක්තිය ධර්මය අධර්මය අර්ථය අනර්ථය එයාට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඔහු අනිත්‍ය වූ පංචස්කන්ධය නිට්ටය විදියට දකිනවා. එතනයි තියෙන බැරෑරුම්කම. ඒ වගේම තමයි අසුබය සුබයක් හැටියට දකින්න පුරුදු වෙනවා. ඒ විතරක් නෙමෙයි නිවන කියන කාරණය හුට වැටහෙන්නේ පේන්නේ මහා නපුරු දෙයක් හැටියට. නිවන කරා කටයුතු කරන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔහුට වැටහෙනවා තේරුම් යනවා මහා කරදරයක් හැටියට. මේ විදිහට තමයි මෝහයෙන් මුලා වෙච්ච පුද්ගලයාට මේ ධර්ම මාර්ගය වැටහුම් යන්නේ. ඔහු ඒ නිසාම ධර්ම මාර්ගය අවහිර කරගන්නට ඔහු තුල ඇතිවෙච්ච මේ මෝහය කියන කාරණාව හේතුවක් බවට පත් වෙනවා. පින්වතුනි අර කියපු ලෝභ දෝෂ දෙකටම වැඩිය මේ මෝහය කියන එක හරි බලවත්. ලෝභකම මතු පිටින් දැකලා තේරුම් ගන්න පුළුවන් නේ. ද්වේෂයත් මතු පිටින් දැකලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි මෝහය කියන එක පිටට පේන්නේ නැහැ. ඒක Tamange හිත තුල ඇති වෙන ක්‍රියාවලියක්. ඒක අවබෝධ කරගන්න බෑ, තේරුම් ගන්න බෑ. නිසා පරිහානියටපත් වෙනකම් පුද්ගලයා විනාශයට යනකම් තව කෙනෙක්ට ඒකට විසඳුමක් පිළියමක් හොයලා දෙන්න බෑ. ලෝභයි කියලා තේරුනොත් දීමේ ආනිසංස කියන්න පුළුවන්. කේන්ති යන මිනිසෙක් නම් ඉවසීමේ වටිනාකම කියලා දෙන්න පුළුවන්. හැබැයි මෝහෙන් පෙළෙන කෙනාට ලේසි නෑක තේරුම් කළ දෙන්න. හේතුව එයා පිළිගන්නේ නෑ එයා තුල මෝහය තියෙනවා කියලා. ඉතින් ප්‍රතිකර්මයක් කරන්න බෑ. ඒ නිසා රෝගේ උඩුදුවන අවසානයේදී විපතටපත් වෙනවා. ඒ කිව්වේ අපාගත වෙනවා සතර අපායට වැටෙනවා. ඔන්න ඔය කියපු ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල මූලයන් පිළිබඳවයි අපි කතා කළේ. ලෝභකම නැති කරන්ට නම් පරිත්‍යාගය ක්‍රියාත්මක කරන්න ඕන. ද්වේෂය තරහව නැති කරන්ට නම් ඉවසීම පුරුදු කරන්න ඕන. අක්‍රෝදේන ජිනේ ක්‍රෝධා. ක්‍රෝධ නොකිරීමෙන් ඉවසීමෙන් තමයි ක්‍රෝධය ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෝහය කියන කාරණය. මෝහය දිනන්ට නම් ප්‍රඥාව තියෙන්න ඕන. අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මෙන්න මේ ලෝභය, ద్వේෂය, මෝහය කියන කාරණා තුනේ උච්චතම අවස්ථාව තමයි අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිත්‍ය කියලා කියන්නේ. දස අකුසල් වල තියෙනවානේ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ය කියලා කාරණා තුනක්. ඒ තමයි මේ ලෝභයේ, ద్వේෂයේ, මොහේ උච්චතම තැන. අභිජ්ජා කියලා කිව්වේ විසම ලෝභය කියන එක. විසම ලෝභය. ඒ සමහරව හිතනවා මේ ලෝභකමේ උච්චතම තැන කියලා කියන්නේ මේ තමන්ගේ දේ ප්‍රවේශම් කරගන්න දරන උත්සාහය කියලා. එහෙම අය දැක්කමනේ අපි කියන්නේ මහා ලෝභය කියලා නේද? පන්සලට ඇතුළු වෙනකොට පාවහන් යුගල තමන්ගේ මල්ලට දාගන්න උපාසකම්ම කෙනෙක් දැක්කොත් සමහරු කියන පුරුදු වෙලා තියෙනවා පේනවනේ සෙරෙප්පු දෙකක් මල්ලේ දා ගන්නවා මහ පුදුම ලෝභකමක් තියෙන. ඒක ලෝභය විසම ලෝභය නෙමෙයි. එහෙමද? තමන්ගේදී ප්‍රවේශම් කර ගැනීම. ඔන්න එතන ලෝභය වෙනවා අනුන්ගේ වටින සෙරෙප්පු දෙකක් අරගෙන තමන්ගේ මල්ලේ දා ගන්නවා. තමන්ට අයිති නැති. අන්න එහෙමනම් ලෝභය. අනුන්ගේ දේට ආස කිරීම තමයි ලෝභය කියලා කියන්නේ. එහෙම නැතුව තමන්ගේ දේ ආරක්ෂා කරගන්න දරන උත්සාහයට අපිට ලෝභය කියන්න බෑ. අභිජ්ජා කියලා කියන්නේ ඊට එහා ගිය දෙයක්. විසම ලෝභය. කොහොම හරි කරලා අනුන්ගේ දේ අයිති කරගන්න දරන තැත. ව්‍යාපාද කියලා කියන්නේ ඔය ද්වේෂයේ ඉහළම තැන. අනුන් නැසේවා, මැරේවා, විනාශ වේවා කියන සිතුවිල්ලෙන් මේ වෙනුවෙන් වැඩ කිරීම. මෝහයේ ඉහළම තැන තමයි මිච්ඡාදිත්‍ය කියලා කියන්නේ. දසවිධ මිත්‍යා දෘෂ්ටියක් ගැන බුදුහාමුදුරෝ දේශනා කරනවානේ. නත්ති බින්නම් නත්ති තං නත්ති උතං නත්ති සුකට දුක්ඛතානං කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනාදී වශයෙන් 10ක් කියනවා. ඒ 10 තියෙන කෙනා නියත මිත්‍යා දෘෂ්ටියෙන් පෙළෙන කෙනෙක්. දීමේ ප්‍රතිඵලයක් නැත. පුද පූජාවක් පිළිවෙත් කිරීමෙහි ප්‍රතිඵලයක් ආනිසංසයක් නැත. මවට සැලකීමෙන් පියාට සැලකීමෙන් ලැබෙන විශේෂ වරප්‍රසාදයක් පිනක් කියලා දෙයක් නැත. මෙලොවක් නැත, පරලොවක් නැත. දිව්‍ය ලෝක නැත, අපාය නැත. බුදුපසේ බුදු මහරහත් ආදී උතුම් සමන බ්‍රාහ්මනාදීන් මේ ලෝකයේ තුල පහළ වුණේ නැත, පහළ වන්නේ නැත ආදී වශයෙන් ඇති කරගන්නා මිත්‍යා දෘෂ්ටික හැඟීම්. මෙයාට කවදාවත් සසරෙන් එතර වීමක් නැහැ. දුකටපත් වීමම පමණයි සිද්ධ වෙන්නේ. සතර පායන්හි උත්පත්තිය ලැබලා බුද්ධාන්තරයක් යනකන් දුකින් පීඩිත වීමයි මිත්‍යා දෘෂ්ටියෙන් පෙළෙන කෙනාටත් වන අවසාන ඵලය. නිවනක් ගැන හිතන්නවත් එයාට පුළුවන් කමක් නැහැ. මොකද ශ්‍රද්ධාව කියන එක නැහැනේ. සද්ධාති සද්ධා. ඇදහිීම, විශ්වාස කිරීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් නැත්නම් එයාට කවර නිවනක්ද? නිවන පිළිබඳව කතා කරන්න තබා හිතන්නවත් පුළුවන් කමක් නැහැ මිත්‍යා දෘෂ්ටිකයාට. තින් පින්වතුනි අද අපි කතා කළේ අංගුත්තර නිකායේ තික නිපාතයටයි පඨම වර්ගයේ සඳහන් වන අකුසල මූල සූත්‍රය. අපේ නිවන් මඟ අහුරන ප්‍රධානතම කාරණා තුනක් පිළිබඳ ලෝභය, ද්වේෂය, මෝහය. අන්න. අලෝභ, ද්වේෂ, සමෝහ කියන කුසල මූලයන් අපේ ජීවිතය තුළ පවත්වාගෙන යාමෙන් වඩා වර්ධනය කර ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා අපි බලාපොරොත්තු වෙන පරම සැපය. මොකද්ද? නිබ්බාණං පරමං සුඛං. අපි මේ සියලු දේ સિદ્ધ කරලා අවසානයේ බලාපොරොත්තු වෙන්නේ නිවන. අන්නේ උතුම් වූ නිවනින් නිවෙන්න පරම ශාන්තිය ළඟා කරගන්නට පතන බෝධියකින් නිවන් අවබෝධ කරගන්නට මේ ශ්‍රවණය කළා උතුම් සද්ධර්මය ආශ්‍රයෙන් ලෝභ දෝෂ මෝහ ආදී අකුසල මූලයන් දුරු කරලා අලෝභ අද්වේෂ අමෝහාදී කුසල මූලයන් වඩා වර්ධනය කරගන්න. ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනින් සනසීම පිණිසම ශ්‍රවණය කළා වූ උතුම් ශ්‍රී සද්ධර්මය හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියොත් පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කරගනීවා. පතන බෝධියකින් නිවනින් සැනසෙන්න දෙවියන්ටද මේ උතුම් පින හේතු වාසනා වේවායි අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරතු දේශකයන්න් වහන්සේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී මාලිකා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කේල්වල නන්ද ස්වාමින්ද්‍රණන් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රණන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තවතවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.